භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ මාමංගල සූත්‍රයේ දසවෙනි ගාථාව මේ ගාථාව තුළින් තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට දේශනා කරන නිර්වාණ පණිවිඩය කමඨාන අපගේ ජීවිත චර්යාව පවත්වාගත යුතු පිළිවෙත පිළිබඳව තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරනු ලබන්නේ අපි දන්නවා මේ මාමංගල සූත්‍රය තථාගතයන් වහන්සේ අපට විතරක් නෙමෙයි දෙවිවරුන්ට සාපේක්ෂව දෙවි මිනිස් කියන ඒ දෙවර්ගයාටම සුදුසු ලෙස දේශනා කරනු ලද්දා. මේ ධර්මයේ තුල අපි දකින කාරණාව තමයි පුට්ටස්ස ලෝක ධම්මේයි අටලෝ ධාමට චිත්තං යස්සන කම්පති සිත නොකලඹවාගෙන පරිස්සම් කිරීම මේක නිවනට අදාළ උතුම් කාරණාවක් කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ අටලෝ ධාම කියලා කිව්වාම අපි දන්නවා ලාභ අලාභ කියලා කාරණාවක් තියෙනවා. නින්දා ප්‍රශංසා කියලා කාරණාවක් තියෙනවා. යස අයස කියලා කාරණාවක් තියෙනවා දුක සැප කියලා කාරණාවක් තියෙනවා එහෙනම් ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ තුල කාරණා 8ක් විතරක් තෝරා ගත්තේ මේකේ මාර්ගඵල 8ක් තියෙනවා ඒ 8 තමයි සෝවන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ග හතරයි ඊට හදාලා ඵල හතරයි අට්ඨ පුරුෂ පුද්ගලයා එහෙනම් අපි මේ අටලෝ දහම පිළිබඳව සාකච්ඡා කරනකොට අපට තේරුණා සෑම සත්වයක්ම මේ අටලෝ දාමට අසු වෙලා සෑම කෙනෙකුගේ සිතම මේ අටලෝ දාමට කම්පණයටපත් වෙලා එහෙනම් අපේ සිත කොහොමද මේ අටලෝ දාමෙන් නිදහස් කරගන්නේ අටලෝ දාමෙන් නිදහස් වෙනකොට කොහොමද මාර්ගඵලයටපත් වෙන්නේ කියන එක තමයි මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. ලාභය කියලා කියන්නේ මේ ලෝකේ අපි ගන්නා වූ ලෝභය. අපි ආයතනය කරනකොට ලාභ වැඩිපුර ගන්නවා කියන්නේ මොනවද? යා වැඩිපුර ලෝභ වෙනවා කියන එක. ලෝභ වෙන කෙනා මේ ලෝකයේ තියෙන සෑම වස්තුවක්ම සෑම නාමයක් රූපයක්ම Taman සතු කරගන්න, Tamanගේ අයිතිය කරගන්න මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා. එයාට පේන දේවල්, ඇයෙන දේවල්, දැනෙන දේවල් හැම එකක්ම එයාගේ අයිතියට ගන්න එයා ගොඩාක් ප්‍රයන්ත දරනවා. මේක තමයි ලාභ ධර්මතාවය. මේ ධර්මතාවය යම්කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මම ගොඩාක් ලාභ ලබනවා. මම මේ ලෝකේ ලාභ ලබන නිසා මේ සංසාරේ මම ලෝභයෙක් වෙලා මම මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා මේ හැම දෙයක්ම මගේ හිමිකාරත්වයට ගන්න හදනවායි කියන තමන්ගේ යථාර්ථය තේරුම් ගත්තොත් එයා සෝවාන් මාර්ගයට වැටෙනවා. අලාභ කියලා කියන්නේ අත්හැරීම. එහෙම නැත්නම් දන් දීම නැත්නම් අලෝභය. මේ අලාභය කියන ධර්මතාවය තුළින් තමන්ට වැටෙච්ච තමන් අල්ලාගෙන ඉන්න ලබාගත් බලාපොරොත්තු වෙන මේ සෑම දෙයක්ම අත්තරින්න පටන් ගත්තාම එයා මනසින් හැමදේම නිදාස් වෙලා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. එයා නැවත සතර අපායට වැටෙන්නේ හේතුව මේ අලාභය කියන ධර්මතාවය දැකපු කෙනෙකුට මේ ලෝකේ නැවත කවදාවත් පැවැත්මට වැඩ කරන්න බෑ. අලාභය කියලා කියන්නේ අලෝභය ඔක්කොම අත්හැරලා අත්හැරලා නම් එයාට කර්ම ගොඩාක් අවමෙන් සිද්ධ වෙන්නේ. එයා විමුක්තිය කරා උඩුගම්බලා යන කෙනෙක්. ඒ නිසා එයා තුළ පැවැත්ම ගොඩක් අවමයි. එතකොට අපි කියනවා මේ සම්මා දෘෂ්ටිය තුළ මේ වගේ ලෝකෝත්තරව පැවැත්මට යන මෙයා සෝවාන් වෙලා කියලා. සම්මා දෘෂ්ටිය. අලාභය තුලින් තමයි මේ සෝවාන් ඵලය අටගන්නේ. ඒ වගේම අපි සාකච්ඡා කළා මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා මේ නින්දාව කියන ධර්මතාවයට ගොඩාක් අවු වෙනවා. ඇයි මේ මිනිස්සුන්ගේ නිନ୍ଦා අපාස අගෞරව එකකොටත් කැමති නැහැ. අතුල තාම මාන්නය තියෙනවා. මෙයාට තේරෙනවා Taman දකින දේවල් වලින් නිନ୍ଦා නොලබන්නට, ඇහෙන දේවල් වලින් නිନ୍ଦා නොලබන්නට, කතා කරන දේවල් වලින් නිନ୍ଦා නොලබන්නට, චර්යාව තුළින් නිନ୍ଦා නොලබන්නට තමා මේ නින්දාව ප්‍රතික්ෂේප කරන බව දැනගත්ත ගමන් ඒ නින්දාවට අවශ්‍ය කටයුතු එයා සම්පූර්ණ කරනකොට එයා මේ සකු르දාගාමි මාර්ගයට වැටෙනවා. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශංසාව කියන මේ අටලෝ දාම. ඒ කියන්නේ සකු르දාගාමි ඵලයටපත් වෙන්නේ කොහමද? ඒ කමඨාන වඩන්නේ කොහමද කියන එක තමයි අද අපේ ප්‍රධාන සාකච්ඡාව. එහෙනම් මේ අටලෝ දාම තුල නිරත වෙන ප්‍රශංසාව කියන ධර්මය තුල නිරත වෙන කෙනා දකිනවා මේ ප්‍රශංසාව ලබන්නේ කවුද? ප්‍රශංසාව කියන්නේ මොකද්ද මේ ලෝකේ බලනකොට ඒක මේ ලෝකේ තියෙන උතුම් මංගල කරුණාව. ඒතං මංගල මුත්තමන් කියලා කියන්නේ ඒක නිර්වාණයට අදාළ කරුණක් වුණොත් ඒක මංගලයි. නිර්වාණයට අදාළ නැතුව නැවත නැවත ඉපදිලා දුක් විඳින්න හේතුවක් වුණා නම් ඒකට අපි කියන ඒතං අවමංගල මුත්තමං ඒක අවමගුල් කාරණාවක් හේතුව ඉපදීමක් ජාතිය ජරාවක් ඇති වෙන නිසා. එහෙනම් මේ ප්‍රශංසාව ලබන්නේ කවුද? මේ කයද කියලා බලනකොට කය නෙමෙයි ලබන්නේ. මේ ප්‍රශංසාව ලබන්නේ අපේ ආයතන 6 අපි යම්කිසි දෙයක් දැක්කාම ඒ දැක්ක දේ තුලින් අපි නිර්වාණය දකිනවා නම් දකින හැම දෙයක් තුලින්ම අලෝභය, අද්වේෂය, අමෝහය දකිනවා නම් දකින නාම රූප වලින් द्वේෂය අට නොගන්නට අපි වග බලා ගන්නවා නම් අන්න අපේ ඇස් දෙක මේ ලෝකේ ප්‍රශංසාවටපත් වෙනවා බලන්න මොනතරම් සංවරද භාග්‍යතුන් වහන්සේ මේ අටලෝ දාමෙන් තමන්ගේ ශ්‍රාවක සංඝයා බේර ගන්නට උන්වහන්සේ විනයක් දානවා අඩි තුනකට වඩා බලන්න එපා. ඇයි මේ කියන්නේ මේ ඇස් වලින් මේ ප්‍රශංසාව කියන එක මේ නින්දාව කියන එක ඇති වෙන්න පුළුවන්. එහෙනම් අඩි 3ට එහාට බැලුවොත් නින්දා කියන අටලෝදාමට අවු වෙනවා. අඩි 3ෙන් ඇතුළත බැලුවොත් ප්‍රශංසාව කියන අටලෝදාමට අවු වෙනවා. එහෙනම් මොකද්ද මේ ප්‍රශංසාව කියලා කියන්නේ? අපි මේ ඇස් දෙකෙන් බලන කිසිම දෙයකින් මිනිසුන්ගෙන් නින්දා නොලැබෙන්නටත් ප්‍රශංසාව ලබන්නටත් වග බලා ගැනීම. දැන් බලන්න අපි කාන්තාවක් ගියා ගොඩාක් රාගෙන් බලාගෙන ඉන්නවා. එතන ඉන්න මිනිසුන්ට තේරෙනව නේද මේ මිනිස්සයා ඇස් දෙකෙන් මේ මිනිස්සයාව කන්න හදනවා. කොච්චර කැත මිනිස්සෙක්ද මෙච්චර මිනිස්සු බලාගෙන ඒත් මේ මිනිස්සයාට ගාණක් නැහැ. දැන් මේ ඇස් වලින් විතරනේ බැලුවේ කතා කළේ නැහැ. චර්යාවල් මොකවත් නැහැ පිළිම වාගේ ඉඳගෙන බලාගෙන හිටියා. දැන් මොකද්ද මේ මිනිස්සු කරන්නේ නින්දාව? අපට අගෞරව කරලා අප්‍රශංසාවටපත් කරලා අපේ චරිතය ඝාතනය කරනවා. ඒ වගේම තමයි අපි කරුණාවෙන් දයාවෙන් ඒ කාන්තාව දිහා බලලා අනේ අපේ පෙර භවයේ අම්මා කෙනෙක් අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් නැත්තම් මේ ඉන්න හැමෝම මගේ දූවරු මගේ මව්වරු මගේ සහෝදරයෝ පෙර භවයේ අපේ ඥාතියෝ අද මේ භවයේ මේගොල්ලෝ මාව අඳුරන්නේ අඳුරන භවයේ මට ගොඩාක් සැලකුවා. මේ විදිහට ලෝකෝත්තර කරුණාවෙන් දයාවෙන් බලනකොට අන්න මිනිස්සු ප්‍රශංසා කරනවා පුදුමාකාර මෛත්‍රියක් තියෙන අර උපාසක මාත්‍යයි කියලා. කට ඇරලා වචනයක් කිව්වද නැහනේ. ඇසිරුණාද මොනක් නැහනේ. එහෙනම් මේ බැල්මෙන් කොහොමද මිනිස්සු ඒ වගේ ප්‍රශංසාවටපත් කළේ මේ බැල්මේ වෙනස තියෙනවා. එහෙනම් අපි යම්කිසි කෙනෙක් දිහා බලනකොට එයා හරියටම තේරුම් ගන්නවානේ මා දිහා බලලා රවණවා කියලා. මගේ ඇසිරීමට එහෙම නැත්නම් මගේ චර්යාවට මේගොල්ලන්ට තරහා ගිල්ල කියලා කොහොමද එයා දන්නේ මේ ඇස් දෙකේ විરૂප ගතිය දැකලා. එහෙනම් අපේ ජීවිතය තුළ අපි අනන්ත අප්‍රමාණ මේ ඇස් වලින් නිନ୍ଦා ඇති කරා. දැන් අපේ ඇස් වලින් අපි ලෝකෝත්තර ප්‍රශංසාව ඇති කරන්න ඕනේ. අපේ ඇස් වලට ගෝචර වෙන සෑම වර්ණයක් තුලින්ම අපට ප්‍රශංසාවක් ලැබෙන්න ඕනේ. දැන් බලන්න ගාක් දිහා බලනකොට අනේ මේකේ ලෑලි අඩි 200ක් විතර කපන්න පුළුවන් දැන් ගා ඉතින් කපනවා යා. ඒක අනුන්ගේ ගා කිසිම අයිතියක් නැහැ ඒකට අත තියන්න. හැබැයි ඒකේ තියෙන රීප්ප ගාන, ඒකේ තියෙන පොළු ගාන, බාල්ක ගාන ඔක්කොම මැනලා කරලා ඉරලා කපලා ඔක්කොම ඉවරයි. ඇයි එයා වඩුව වැඩ කරන ලී සම්බන්ධයෙන් හොඳට අවබෝධය තියෙන හැමතිස්සෙම ලී එක්කම ජීවිතය ගත කරපු නිසා ගා පේන්නේ යාට පේන්නේ ලී ටික. එයා බැරි වෙලාවත් ඒ ගෙදර අයිතිකාරයට කතා කරලා මේකේ තුනේ හතරේ මෙච්චර ගන්න පුළුවන් දෙකේ දෙකේ මෙච්චර ගන්න පුළුවන් මට මේ ගා විකුණන්න කැමැතිද මම මේ ගා කැමැති කිව්වා මේ මිනිස්සු හොඳ සීරු බයිනවා අනේ මේ ගස්කොලන් අපේ ජීවිතය වගේ පරිස්සම් කරනවා හැමදාම වතුර දාලා මේ ගස්කොලන්ට ආදරේ අනේ ගස් කපන මිනිස්සෙක් ඇවිල්ලා කියලා අපට නිඳා කරනවා. ඒ වගේ තමයි සතෙක් දැක්කාම ගොඩාක් අයට කරුණාව ඇති වුණ අනේ පව් මේ සුනකයා අනේ පව් මේ ආපැටියා කන්න බොන්න නැතුව දුක් විඳිනවා ඉඩෝර කාලේ වතුර ටිකක් තියෙනවා දන්නේ කියලා සත්තු ගැවසෙන තැන්වල වතුර පුරවනවා අපි ඒ සත්තුන්ට බීම පිණිස මා කරුණාව පාළ වෙලා ඒ වගේම කට්ටියක් ඉන්නවා සත්තු ගැවසෙන තැන්වල වතුර තියනවා නම් වතුර ටික ඔක්කොම විනාශ කරනවා. ඇයි? එතකොට වතුර නැහැනේ. එතකොට වතුර එක තැනක විතරක් ඉතුරු කරලා අනිත් පොකුණු වල ඔක්කොම වැකඳු කඩලා ඒ වලවල් කපලා වතුර ඔක්කොම විනාශ කරලා අර එක තැනක වතුර තියලා එතන ඉන්නවා ඒ සතා අල්ලා ගන්න එයා දඩයක්කාරයෙක්. බලන්න අපේ ඇස්වලින් අපි මේ ලෝකෙ දිහා දකිනකොට මොනතරම් නිന്ദාසාගත වැඩ කරගෙන තියනවද කියලා. මිනිස්සෙක් දිහා බලනකොට ඇත්තටම මේ වටිනා උත්තරීතර මිනිසක් භවය අපට පේන්නේ ඒ මිනිසයාගේ අධ්‍යාපනය, වත්කම්, පෝසත් භාවය, සමාජයේ පිළිගැනීම මේවනේ අපට පේන්නේ. එහෙනම් මේ ලෝකයේ සංසාර දුකෙන් එතර වීමට බෝධිසත්වයෙක් ඉඟන්නෙක් වගේ එන්න පුළුවන්. හැබැයි ඒ ඉඟන්නට බත් ටිකක් දෙන්න. හැබැයි ගුණධර්ම 99%ක්ම පිරීලා සත පහකට ගණන් ගන්නෑ. හැබැයි අසත්පුරුෂ ඒ පෝසත් මිනිසයාට අපි gedara ආසන පනවලා දාන දෙන අවස්ථා තියෙනවා. එහෙනම් මේ S2 එකෙන් මොකද්ද දැකලා තියෙන්නේ? ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය තමයි අපි දැකලා තින්නේ. අපි අලෝභය, අද්වේෂය, අමෝහය, විරාගය, අවෛරය දකින්න පෝසත්ුනේ නැහැ. අන්න මේක තමයි මේ ප්‍රශංසාව තුලින් අපි හදන්න තියෙන්නේ. අපේ ඇස් දෙකෙන් දකින්න සෑම රූපයක් තුලින්ම අපේ ඇස් දෙක අපට පරිස්සම් කරන්න පුළුවන් නම් ලෝකෝත්තරව දකින්න පුළුවන් නම් ඒ ලෝකෝත්තර භාවය තුලින් අපට ප්‍රශංසාවක් හදන්න පුළුවන් නම් ඇත්තටම අපි තරම් මේ ලෝකයේ කීර්තියට ප්‍රශංසාටපත් වෙන කෙනෙක් නැහැ. තාපසේ පිණ්ඩපාතේ යන ගමන් එක ගෙයක් ළඟ ඉටගෙන ඒ ගාදියා බලාගෙන හිටියා. අර gedara කට්ටියට ප්‍රශ්නයක් ඇති වුණා. මේ තාපසතුමා තපෝවණයෙන් එළියට ඇවිල්ලා පිණ්ඩපාතේ ඇවිල්ලා බලනකොට ගොඩාක් තරුණයි. මේ තාපසවරයා මේ ගාදියා බලාගෙන ඉන්නවා. ඇත්තටම ගා කපන අදහසක් ගා ඉල්ලා ගන්න අදහසක් නැහැ. එහෙනම් මේ ගාතුලින් මොනවද දකින්නේ කියලා ඇවරලා එයා ඇවිල්ලා ආනවා තාපසතුමනි මොනවද ගාදියා බලන්නේ කියලා. එතකොට ඒ තාපසයා කියනවා මේ ගාවාගේ මිනිස්සුත් ලස්සන නම් මේ ලෝකේ කොච්චර සුන්දරද ඒක දිහා මේ බලාගෙන ඉන්න කිව්වම අර මිනිස්සු විස්මයටපත් වුණා මේ ගා මෙච්චර ලස්සනද මොකද්ද මේ ගා තුලින් ඔබ වහන්සේ දකින ලස්සන කියලා කිව්වම කියනවා බලන්න කොච්චර පෑපත්ද මේ ගා කොච්චර සංවරද මේ ගා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්නේ හොඳ මිනිස්සේ කාවත් නරක මිනිස්සේ කාවත් මේ ගා සෙවණ දෙනවා වැස්සෙන් අවුෙන් පරිස්සම් කරනවා හැබැයි ඒ ගා කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ තියෙන සෑම බයිස්රාවිය ද්‍රව්‍යයක්ම අපිරිසිදු වාතයක්ම මෙයා ශ්වසනය කරලා පිරිසිදු කරලා දෙනවා එයාට ಜಾති ભેද කුල ભેද පක්ෂ ભેද තරාතිරකම් අඩු උස්පාත් කියලා අධ්‍යාපනය වැඩි අඩු නැනවත් කට්ටිය මෝඩ කට්ටිය කියලා කිසිම ભેදයක් නැහැ. මේ වාගේ මේ මිනිසුන්ට ඉන්න පුළුවන් නම් මේ වාගේ මානසිකත්වයක් අදා ගන්න පුළුවන් නම් දිව්‍ය ලෝක පරදිනවා දෙවිවරු චුත වෙනවා ඇත්තටම සැප තියෙන්නේ මනුලෝකයේ කියලා මේ ගාදියා බලලා මේක මිනිස්සු හදාගන්න ඒක දිහා කල්පනා කරේ කියලා බලන්න පින්වත්නි මේ ලෝකේ අපට කොච්චරනම් සත්පුරුෂ විදියට බලන්න පුළුවන්ද? කොච්චරනම් මේ ලෝකේ ධර්මානුකූල දේවල් අපට නරඹන්න පුළුවන්ද? ඒ තාපසතුමා නැවත ගිහිල්ලා ගහක් යට ඉන්නවා ඒ ගහේ කිසිම කොළයක් නැ නිකන් අතු ටික විතරයි වේලිලා. මිනිස්සෙක් ඇවිල්ලා ආනවා මෙච්චර ගස් තියෙද්දි මෙච්චර එවණ තියෙද්දි ඇයි මේ සීතලේ පිනි බබා මේ කොළ නැති ගායට ඉන්නේ? ඔබ වහන්සේ මොකද්ද මේ ගාහින් බලාපොරොත්තු වෙන්නේ? කවදාරි දවසක මේ කොළ වැටිලා වේලිලා මැරුණා වාගේ මමත් කවදාරි දවසක ඇස් පේන්නේ නැතුව කන් ඇෙන්නේ නැතුව දත් ටික වැටිලා ගඳ සුවඳ දැනෙන්නේ නැතුව නැකිට ගන්න ඇවිද ගන්න බැරිව මමත් අඩපණ වෙලා වේලිලා මැරෙනවා මේ ගා මට උදාහරණයක් කවදාරි මං වාගේ ඔයත් වෙනවනි කියලා මේ ගා මට විශේෂ ධර්මයක් කියලා දුන්නා එයාට මං කෙලේ ගුණේ සලකනවා එයා ළඟ වාඩි වෙලා ඉඳලා තථාගතයන් වහන්සේ තමන් වහන්සේ භාවනා කරපු මේ බෝධියට උන්වහන්සේ කෙලේ ගුණේ සැලකුවා දින හතක් ඒක දිහා මෛත්‍රියෙන් මහා කරුණාවෙන් බලාගෙන හිටියා මමත් ඒ වාගේ මේ ධර්මයේ මේ අනිත්‍යතාවය මගේ මරණානුසතිය පිළිකුල් භාවනාව කායානුපස්සනාව මට තේරුම් කරලා දුන්න මේ ගාට මං ගරු කරනවා මේ ගා තමා මගේ කල්යාණ මිත්‍රයා. ඒ කාලේ හොඳට කොළ තිබුණා. මිනිස්සු ඇවිල්ලා ඒ ගස් යට නවාතැන් ගත්තා. කුරුල්ලෝ ඇවිල්ලා මේකේ කූඩු හැදුවා. මේකේ කොළ වලින් මේකේ ගෙඩි වලින් රිලා වඳුරෝ කුරුල්ලෝ ආහාර සපයා ගත්තා. අද මොකවත් නැ මේ ගා සම්පූර්ණයෙන්ම ඉස් වෙලා මේ ලෝකයේ මිනිස්සුන්ගෙනුත් වැඩක් තියෙන කාලයක් වෙනකන් දරුවෝ දෝලාවේ තියාගෙන අරගෙන යනවා. අම්මා තාත්තා අසරණ වෙනකොට, ඇවිද ගන්න බැරි වෙනකොට, දන්නේම නැතුව මල මුත්‍රා යනකොට වැඩිහිටි නිවාසයක ඇඳක් එයා දන්නෙත් නෑ සූදානම් වෙලා අම්මා තාත්තගෙන් අත්තරින්න. මේක තමයි මේ ලෝකේ තියෙන යථාර්ථය මේ සමාජයේ යථාර්ථය මේ ගාමට කියලා දුන්නා. මගේ ආචාර්යින් වහන්සේ මට කමඨාණක් දුන්නා මේ අනිත්‍යතාවය පිළිබඳව මේ ලෝකයේ හැමදේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයන් මේ දුක්ඛ සත්‍ය මේ ගා මට දේශනා කළා අන්න බලන්න එයාගේ ඇස් දෙකෙන් මේ ගහදියා බලලා තේරුම් ගත්ත දේ එහෙනම් මේ විදිහට මේ ලෝකයේ සත්පුරුෂ දේවල් දකින්න පුළුවන් නම් හැම කෙනාම අපේ දෙමව්පියෝ දරුවෝ වශයෙන් දකින්න පුළුවන් නම් සෑම කෙනාගේම වස්තුව අපේ දෙමව්පියන්ගේ වස්තු ඒවා විනාශ කරන්න බෑ. අම්මා තාත්තගේ ඉඩම අපි බලෙන් ගන්නෑ මායින් වෙනස් කරන්නෑ ආනන්තරිය පාප කරන්නෑ කියන මානසිකත්වය අපට අදන්න පුළුවන් නම් ඒ විදිහට මේ ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් අන්න මිනිස්සු කියනවා මේ මිනිස්යාගේ ඇස් දෙක කොච්චර වාසනාවන්තද බලන්න අපට මේවා පේන්නේ එයාට විතරනේ පේන්නේ අන්න ඇස් දෙකට ප්‍රශංසාව කියන මේ අටලෝ ධාමේ වාසනාව උදා වෙලා එහෙනම් අපේ ජීවිතවල අපට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ඇස් වලින් මේ ලෝකයේ තියෙන ප්‍රශංසාව ලබා ගන්නට එහෙනම් අපි ප්‍රතිපත්තියක් අදමු තථාගතයන් වහන්සේ ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ මම මේ අටලෝ ධාමේ ප්‍රශංසාව කියන ධර්මතාවය මම තේරුම් අරගෙන හිටියේ නෑ මේ තප්පර දෙක තුනට කලින් මන් තේරුම් ගත්තා මේ ප්‍රශංසාව කියන ධර්මතාවය කොච්චර සුන්දරද කියලා. මේ කමඨාන මේක භාවනාව කියන එක මන් දැනුයි තේරුම් ගත්තේ. භාග්‍යතුන් වහන්සේ මම පොරොන්දු වෙනවා අද ඉඳලා මේ ඇස් දෙකට මන් නිඳා ඇති වෙන කිසිම දෙයක් කරන්න අසත්පුරුෂ චර්යාවේ මං යෙදෙන්න අද ඉඳලා මම මේ ලෝකයේ ධර්මානුකූලව දකිනවා මේ ලෝකය මහා කරුණාවෙන් ඔබ වහන්සේ දැක්කා වාගේ මම දකිනවා. මේ සියන සෑම නාමයක් රූපයක් තුළ ලෝභ දේශ මොහ රාග වෛර ඇති නොවි මං ගනුදෙනු කරනවා කියලා අපි පොරොන්දු වෙමු. අන්න පළවෙනි කමඨාන අපට ලැබුණා. ප්‍රශංසාව කරන කොටගෙන ඊළඟ ප්‍රශංසාවට අදාළ ලෝකෝත්තර ආයතනය තමයි අපේ කන් දෙක අපට ඇයෙන දේ කවදාවත් අපි කියන්නේ හේතුව අපට ප්‍රඥාව නැති නිසා මතක ශක්තිය නැති නිසා ඒ ඇයෙන දේවල් හැම එකක්ම අපි ආගෙන ඒ අමතක වෙච්ච තැන් වලට අපෙන් විශේෂ තැන් වලට වචන එකතු කරගෙන ඒක හොඳට ලස්සනට අලංකාර කරලා අලුත් කතාවක් හදනවා අපි දන්නවා ගොඩාක් ගෙවල් වල ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ සමහර වෙලාවට අපිට උත්තරයක් ලැබෙනවා අර ගෙදරට කවුදෝ දන්නේ මිනිස්සෙක් ඇවිල්ලා යනවා. දවල් කාලේ හැමදාම මිනිස්සෙක් ඇවිල්ලා යනවා කියලා පණිවිඩයක් ගියාම අන්න තවත් කෙනෙක් ඒකට ලුණු ඇඹුල් එකතු කරනවා කොහමද මොනවාද අර ගෙදර මිනිස්සෙකුට වෙනත් පිට සම්බන්ධයක් තියනවා වගේ බලන්න මිනිස්සෙක් ඇවිල්ලා යන එක වෙන විදියට කිව්වා ඒක තව තැනක තව පොඩ්ඩක් ඈතට යනකොට එතන දැන් බලන්නකෝ අර මිනිස්යාගේ දී ගැරිලානේ වෙන මිනිසෙක් එක පවුල් වෙලානේ. ඒක තව ටිකක් අතර පසාද වෙනකන් ගිහිල්ලා. තවත් ඈතට යනකොට කියන අර ගෙදරට අලුතෙන් මිනිස්සේ පදිංචියට ඇවිල්ලානේ. බලන්න ඒක ස්ථිර වාසස්ථානය ඇදිලා. ඇත්තටම ඔයලා බලනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ගෙදරට ලියුම් එනවා. ඒ තැපල් මාත්‍ය ඇවිල්ලා දොරකොඩ ඉඳලා ලියුම දීලා ගිහින් ඒ ගෙදරට කරන් බිල් එනවා. හැමදාම විදුලි බල මණ්ඩලේ මාත්‍ය ඇවිල්ලා ලියුම දීලා යනවා බිල ගෙවන්න කියලා. හැමදාම වතුර බිල එනවා මාසෙන් මාසෙට වතුර බිල දීලා ගින් බලන්න මේ ප්‍රශ්නේ කොච්චර උඩු දිව්වද කියලා. එහෙනම් මේ කන් දෙකෙන් අපේ පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද ආගෙන අපිට අපි තුල තියෙන ලෝභ දේශ මොහ රාග වෛර නිසා අපි අලුත් අලුත් නිර්මාණ කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් අනුන් ගැන හොයන්න එපා. ඉස්වචන කතා කරන්න එපා. අනවශ්‍ය දේවල් කියන්න එපා. මිනිසුන්ට නිନ୍ଦා අපාස කරන්න එපා. සැර වචන කතා කරන්න එපා. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ වචනය පිළිබඳව මෙච්චර සේකියා විනය පැනවුවේ කියලා බැලුවොත් මේ කනට ඇයෙන දේවල් තුලින් අපි අසත්පුරුෂය වෙනවා. සත්පුරුෂේ කවදාවත් අගුණ කියන්නේ නැහැ. සත්පුරුෂේ කවදාවත් Tamange ಗುಣ කියන්නේත් නැහැ. සත්පුරුෂයේ කවදාවත් තව කෙනෙකුගේ ಗುಣ නැහැ කියලා කියන්නේ නැත්තම් නැහැ කියන ගුණය තුලින් එයා ගුණයක් අදනවා නිර්මාණය කරනවා සත්පුරුෂයේ කවදාවත් කිසිම කෙනෙකුට නිନ୍ଦා අපාස කරන්නේ එහෙනම් අපි කනට ඇයෙන දේවල් තනින් තනින් ගියාම අර මිනිස්සු අගෞරවයටපත් වෙනවා නේද අපට ඇහිච්ච දෙයගේ යථාර්ථය හරියට දන්නේ නැතුව ඒ ඇහිච්ච දෙය මේම වෙන්න ඇති කියලා තමන් විසින් තීරණයකට ඇවිල්ලා ඒක මුළු ගම පුරාම පැතිරුවාම අර මිනිස්යන්ගේ ආත්මගරුත්වය නැති වෙනවා රෙදි ඇඳගෙන පාරේ යන්න බැරි වෙනවා ඒ මිනිස්සු සම්පූර්ණයෙන්ම විනාශ කළානේ මේක ආනන්තරීය පාප කර්මයක් වාගේ එකක් එහෙනම් මේ කන් දෙකෙන් අපි අසත්පුරුෂ වැඩ කරනවා නම් විනයට පටයනිව කටයුතු කරනවා නම් අපි ලබාපු මිනිසත් භවයේ මේ කයට නිന്ദාසගත විදියට කටයුතු කරනවා නම් අන්න බලන්න මේ කන් දෙක අපට නිന്ദාවක් මොකද්ද ප්‍රශංසාව කියලා කියන්නේ ආගත්ත දේ Taman විතරක් ආගත්ත බව දැනගෙන 100න් ඉන්නවා කිසිම කෙනෙකුට කියන්නේ බැරි වෙලාවක් වෙන කෙනෙකුටත් ඒක ඇහිලා ඒ මිනිස්සයා ඇවිල්ලා කියනවා අර ගෙදරට කවුදෝ මිනිස්සෙක් ඇවිල්ලා යනවා වාගේ නේද කියලා ඉතින් ඒ මිනිස්සයා ඇවිල්ලා යන්නේ කොයා කොහොමද දන්නේ? එතකොට ඔයත් ඒ ගෙදරට ගිහින් ඇවිල්ලා නේ. එතකොට මේ මිනිස්සයා කලම අත්ත නේනම් ඒක බලන්න මම මොකටද ඒ වත්තට ගියේ? එතකොට මේක කියනකොට මමත් අවු වෙනවනේ. ඒක තමයි කටපියාගෙන ඉන්න කියන්නේ කිව්වම ඒ මිනිස්සයා කල්පනා කරනවා ගෙදරට මිනිස්සෙක් එනවා යනවා කියලා කිව්වම ඒ මිනිස්සයා දිහා බලන්න ඒ ගෙදර වත්තට මොකටද ගියේ? ඒ ගෙදර උදේ ඉඳලා රෑ වෙනකන් ඉන්න එපා ඒ වත්තේ ඇංගිලා මේක බලාගෙන ඉන්න. හරියට මෙන වෙලාව අපි දන්නේ නැහනේ. එතකොට දිවා කාලය පුරා එතන මුරකාරයාගේ වැඩේ කලේ මොකද්ද? එතන තියෙන ඕමනාව මොකද්ද කියලා ඒක ගවේෂණය කරන්න එයාගේ දීගේ ඇරෙනවා දැන්. දැන් එයා කල්පනා කරනවා මේ අනුන්ට ගාන්න කලින් මට වදිනවනේ ගල්පාරවල් ගොඩාක්. එහෙනම් මේක මං කවදාවත් කියන්න යන්නේ නැහැ කියලා. ඒක එතනින් ඉවරයි. එහෙනම් මේකට අපි කියනවා සත්පුරුෂ ගුණාංගයක් කියලා. මිනිස්සු ගොඩාක් සැරෙන් කතා කරනවා. ඒ සැරෙන් කතා කරන දේ හොඳට අහගෙන ඉන්නවා. එයා ආනවා කියපු දේ තේරුණාද? ඔව් තේරුණා. ඔයාට තරහා යන බව හොඳට තේරුණා. ඒ මනුස්සයාට ලැජ්ජා හිතෙනවා බලන්නකෝ. මෙච්චර සැරෙන් කිව්වා මේ මිනිස්සයා මේ තරම් ඉවසීමෙන් අහලා මට තරහා යන බව තේරුම් ගත්තා. ඇයි කතා කරපො මට මේක තේරුන්නේ නැත්තේ? මගේ කටේ උස්සඳ ඇයි මට වටා ගන්න බැරි වුනේ මේ මිනිස්යාට මේක වටා ගන්න පුළුවන්කම තිබුණා බලන්න අපේ ගුණාංග වලට පෑදෙනවා අපේ කන් දෙකෙන් එයාට යම්කිසි කමටාණක් ලැබෙනවා එහෙනම් අපේ කන් වලට මිනිස්සු ඇවිල්ලා දොස් කියලා නිඳා කරලා අපහාස කරනකොට අපි සන්තෝෂ වෙන්න ඕනේ අපි තුල වෛරය තියෙනවද නැද්ද කියන මැනගන්නේ මිනුම් දණ්ඩක් තමයි ඒ බැනුම් අපේ අම්මා තාත්තා මතක් කරලා නිନ୍ଦා අපාස කරලා අපට මිනිස්සෙක් බනිනවා අපේ මාන්නයේ තරම එතකොට මැනගන්න පුළුවන් කොච්චර අපට මමත්වයක් තියනවද කියලා. අපි කොච්චර තාපසිය වාගේ හිටියත් ඒ වගේ නිନ୍ଦා අපාස වලටපත් කරනකොට අපිට තේරෙනවා තාම වෛරය තියෙනවා. පලිගන්න මට ඕන තරම් සිටිවිලි තියෙනවා මගේ ඇත්ත ස්වභාවය මට මැනගන්න මිනුම් දණ්ඩක් තමයි ඒ මිනිස්යාගේ වචන ටික මිනිස්සෙක් අපට බයිනවා නම් බැනුම සවන් දෙන්න එපා. ඒක තුලින් තමන්ව මැනගන්නා වූ මිනුම් දණ්ඩට සවන් දෙන්න. එන අපට ලැබෙන සෑම නිന്ദා අපවාදයක්ම අපට ලැබෙන ප්‍රශංසනීය ධර්ම කාරණා අපි කවුද කියන එක අපට අපිට අඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අපට ප්‍රශංසා ලැබෙනකොට ගෞරව ලබනකොට අන්න එතනදී සන්තෝෂ වෙන්න මාන්නය ඇති වෙනවද නැති වෙනවද කියලා තමන්ව මැනගන්න මේ මිනිස්යා මට නැති උඩඟුකමක් ආහංකාරකමක් ඇති කරනවා මේ ඔටුන්න මම පළඳ ගන්නෑ මේ මාන්නයේ සරණ යන්නේ ආහංකාරයේ සරණ යන්නේ උඩඟුකමේ සරණ යන්නේ කියලා ඒ ප්‍රශංසාවට අවුෙන්නේ නැතුව බේරිලා ඉන්න අන්න බලන්න මේ කන් දෙක කොච්චර වාසනාවන්තද කියලා මිනිස්සු කියනවා මේ උපාසක මාත්‍යාගේ කන් දෙක තරම් මේ ලෝකයේ වාසනාවන්ත එකක් නෑ. ඇයි? කොච්චර බැන්නත් ඒ උපාසක මාත්‍යට ඇන්නේ ධර්මයේ විතරයි. කොච්චර ප්‍රශංසා කෙරුවත් යා සන්තෝෂ වෙන්නේ හේතුව ඒ ඇන්නේ ධර්මයේ විතරයි. මේ සෝත ප්‍රසාදය සම්පූර්ණ ධර්මයෙන් පුරවලා කන පිළිබඳව ලස්සන කුසල කර්ම රාශියක් එකතු කරගෙන ඇවිල්ලා එහෙනම් මේ කන් දෙකට මිනිස්සු ප්‍රශංසා කරනවා. ඒ වගේ තමයි තවත් ප්‍රශංසා ලබන්න එක ආයතනයක් තියෙනවා. ඒක තමයි අපේ කට. මේ අටලෝ දාම එක එක ආයතනයට සම්බන්ධ ධර්ම සුභාසිතාච යාවාචා ප්‍රියමනාප ලෙස කතා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරලා තිබුණාට අපි කොච්චර වෙලාවක් දවසකට ප්‍රියමනාප වෙනවද බැරි වෙලාවත් බලන්න ඕනේ අපේ හතුරෙක් අපට අම්බෙලා කතා කළොත් එහෙම කොච්චර අපේ වචන සැරවෙනවද අපි බලාපොරොත්තු වෙන දේවල් මේ ලෝකයේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත්නම් මොනතරම් අපි කැළඹෙනවද අපේ දරුවෝ අපි බලාපොරොත්තු වෙන විදියට ඉන්නේ නැත්නම් මොනතරම් අපි ඒගොල්ලන්ට නිନ୍ଦා අපාස කරනවද ඒ වචනවල සැර කොච්චරද පොඩ්ඩක් එයා මෙයා වෙන්න බෑ. අපේ අම්මා තාත්තාත් එක්ක එකට එක කතා කරගෙන අවස්ථා අපේ ජීවිතේ නැද්ද? එහෙනම් මේ ඈම අවස්ථාවක් දිහා බලනකොට අපට තේරෙනවා මේ වචනය නින්දාවට පාත්‍ර වෙලා මේ වචනය තුලින් කතා කරන හැම දෙයක්ම නින්දාවක් වෙලා මඟුල් ගෙදරකට ගිහිල්ලා ඒ පිංගානක් අරගෙන ඒකේ තියෙන ව්‍යංජන අරව මේවා මේකේ බෝධිය වාගේ කොත වාගේ චෛත්‍යයක් වාගේ මේක ගොඩ ගන්නකොට මිනිස්සු පිඟානට බයින්නේ අපටයි බයින්නේ මේ වාගේ කෑදර මිනිස්සෙක් මේ කියන්නේ මේ දිව සම්බන්ධයෙන් මේ දිවටයි මේ නිඳා කරන්න වෙන මොකටවත් නෙමෙයි බලන්නකෝ මේ වාගේ ඉඟන මිනිස්සෙක් බත් කාලා නෑ වාගේ බලන්න විශාල කොතක් හදනවානේ මේ මිනිස්සයා පිඟානේ කියලා ව්‍යංජන බෙදනවා යකුරුටි බත් බෙදනවා ව්‍යංජන ටික වැව්වා නැවත ව්‍යංජන බෙදුවා නැවත බත් දාලා වැව්වා මේ මනුස්සයා සම්පූර්ණ මේක ආයතනයක් හදනවානේ කම්මල් වැඩකාරයෙක් වාගේ එහෙනම් මේ සෑම කටයුත්ත තුළින්ම අපට පෑදෙලිව පේනවා මේ දිව රස කියන කාමයට මත් වෙලා තිබුණොත් එයා ආහාර පිළිබඳ ගිජුකම කෑදරකම තිබුණොත් ඒ කාන්ත වශයෙන් මේ ලෝකේ සෑම කෙනාම අපේ මේ දිවට බයිනවා නිඳා කරනවා මේ වාගේ කෑදර මිනිස්සේ කටින් කන්න පුළුවන් කයෙන් කන්න බෑ එන අපේ කටේ තිනකම ඒ ගුණය තමයි මේ පිඟානෙන් ඇඳෙන් මේ චර්යාවෙන් පිළිඹු වෙන්නේ එහෙනම් අපේ ජීවිතවල මේ රසකාමයේ පිළිබඳ අපි අනන්ත අප්‍රමාණ නින්දාවටපත් වුණා අගෞරවයටපත් වුණා ඒ වගේ තමයි අපේ වචන වලින් සමාජය අපි කොන් වුණා. සමිති සමාගම් වල අපි ඉදිරිපත් කරන කරුණු කාරණා වලට මිනිස්සු අපට බැන්නා, නිඳා කළා. ඇයි ඒවා එකක්වත් ආත්මාර්ථකාමීත්වයෙන් මිස පරාර්ථකාමීත්වය තුල නැහැ. සමාජය වෙනුවෙන් හැමෝගෙම යාපත වෙනුවෙන් නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන පුද්ගලික වාසිය තකා ඒ නිසා ඔක්කොම බහිනවා. කල්පනා කරලා බලන්න මේ අටලෝ දාමේ මේ ප්‍රශංසාව කියන ධර්මය කොච්චරනම් ප්‍රියමනාප ධර්මයක්ද එයා මේ වචනය තුලින් මේ කට තුලින් මේක හදනවා කොහොමද හදන්නේ සෑම මොහොතක් තුළම පරිස්සමෙන් අදනවා ආර්ය මාර්ගයට අදාළ දේවල් කමඨාන් වලට අදාළ දේවල් සත්පුරුෂ සාකච්ඡාවට සුදුසු දේවල් විතරක් මේ මුඛයෙන් කතා කරනවා කොච්චර රසවත් දේවල් තිබුණත් ආහාරයේ පමණ දැනගෙන මත්ඤ්‍යතාච බත්තස්මින් කියන භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩයට අනුව එයා අවශ්‍ය දේ අවශ්‍ය පමණ විතරයි ගන්නෙ අනවශ්‍ය විදිහට ගන්නෙ නෑ. දැන් කල්පනා කරලා බලන්න මේ මුඛය කියන ආයතන මොනතරම් වටිනා සුන්දර ආයතනයක් වුණාද අපේ ජීවිතේ. අපි ලබාපු මිනිසත් භවය තුළ අටලෝ දාම තුළින් අපි සංසාරයෙන් එතර වෙන්න ඕනේ නම් මේ අටලෝ දාම තුළින් මේ කමඨාන වඩන්න ඕනේ. එහෙනම් අපි ඇසෙන් මේ කමඨාන වඩනටි අපි දැක්කා. ඇසේ කර්ම නැවැත්තුවා. කනෙන් කමඨාන වඩනටි දැක්කා. කනේ කර්ම නැවැත්තුවා. දිවේ වචනෙන් මේ රස කාමෙන් කමඨාන් වඩනටි අපි සාකච්ඡා කළා. ඒකේ කර්මත් නැවැත්තුවා. එහෙනම් ඊළඟට අපට සාකච්ඡා කරන්න තියෙන අපේ නාසය මේ නාසය කියන ආයතනය ගඳ දැනෙනකොට පුදුමාකාර විදිහට द्वेष වෙනවා ගැටෙනවා සුවඳ දැනෙනකොට එයා තරම් ලෝභ වෙන ඇලෙන කෙනෙක් මේ ලෝකේ නැහැ එහෙනම් බලන්න මේ කමඨාන තුලින් මේ සුවඳ කියන්නේ ගඳ කියන්නේ මේ ලෝකේ පවතින ගන්ධයක් නේද එහෙනම් මේ සුවඳ දැනෙනකොට අපි ඇලෙන්නේ නැතුව ගඳ තියෙනකොට අපි ගැටෙන්නේ නැතුව අපේ සිත අපට පරිස්සම් කරන්න පුළුවන් නම් අපට පුළුවන්කම තියෙනවා මේ සංසාර විමුක්තියට වැඩ කරගන්න. එහෙනම් මේ ගන්ධය තුලින්, ගඳ සුවඳ තුලින් අපට මේ නාසය කියලා දෙනවා. ඇලීම ගැටීම තාම තියෙනවා. ඇලීම කියන්නේ කාමසුකල්ලිකාන යෝගය. ගැටීම කියන්නේ අත්ති කියලා මතාන යෝගය. මේ නාසයේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් මේ නාසය කියනවා තාම අන්තගාමි, භවගාමි, කෙලස්ගාමි. එහෙනම් මේ නාසය තුලින් අපට කමඨාණක් වඩන්න පුළුවන්. මොකද ඒ කමඨාන ගන්ධය දැනෙනකොට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ ඒ මිනිස්යාට කවදාවත් දොස් කියන්නේ නැහැ. ඔයා ළඟ ගඳයි කියලා. හේතුව මේ කෙල සොටු සෙම මේ කබ දාඩිය මල මූත්‍රා හැම එකක්ම මගේ කයේ තියෙනවා මේ කයේ ගඳ මගේ කයේ ගඳට කිසිසේත්ම දෙවෙනි නෑ මගේ කයේ ගඳ මීට වඩා වැඩි මේ විදිහට පිළිකුල් භාවනාව එතනදී මෙනෙහි කරනවා ඒ ගන්ධය දැනෙනකොට ඉවස ගන්න බැරි වෙනකොට අනිත්‍යතාවයේ ධර්මය අනිත්‍ය භාවනාව මෙනෙහි කරනවා අනිත්‍ය භාවනාව වැඩෙන නිසා ඒක තුලින් සන්තෝෂ වෙලා ඒ පින එයාට අනුමෝදන් කරනවා මට භාවනා කරන්නට අවස්ථාවක් දුන්නට ගොඩාක් ස්තුතියි කියලා. ඒ මිනිස්යාන මොකද්ද මන් දීපු ස්තුතිය? ඔයා නිසා මම අනිත්‍ය භාවනාව වැඩුවා. පිළිකුල් භාවනාව වැඩුවා. මම සෑම ගන්ධයකටම ඔරොත්තු දෙන මානසිකත්වය අදාගත්තා. කලින් මේ මානසිකත්වය තිබුණ දැන් තියෙනවා. ඔයාට ගොඩාක් පිං මේ ගඳට ඔරොත්තු දෙන මානසිකත්වය මට හදලා මට කමටානක් දුන්නට භාවනා කරන්න අදාසක් පාල කරලා දුන්නට ඒ භාවනාව මෙච්චර වෙලා කෙරෙව්වට මා ළඟ ඉඳලා කෙරෙව්වට ගොඩාක් පිං කියලා කිව්වම එයා කල්පනා කරනවා මෙයාගේ නාසය කොච්චර වාසනාවන්තද අනේ මේවා තමයි සත්පුරුෂ නාස කියලා කියන්නේ මේ නාසයෙන් ලෝකෝත්තර දේවල් විතරමනේ වෙන්නේ අන්න බලන්නේ නාසය ප්‍රශංසාවටපත් වෙන ඇටේ එහෙනම් තථාගතයන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ ගත්තාම කනේ පුරුෂ ලක්ෂණ ඇසේ පුරුෂ ලක්ෂණ දිවේ පුරුෂ ලක්ෂණ නාසයේ පුරුෂ ලක්ෂණ කියලා අපි අහලා තියෙනවා. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කවදාවත් බොරු නොකියුසේක. පරුසා වාචා පිසුනා වාචා සම්පරපලාපා නොකලසේක ඒ තථාගත මාබෝසතාණන් වහන්සේ ඒ මුසාවාදයේ කියන එක මේ මුඛය කියන ආයතනය තුළ පුරපු පාරමිතාව නිසා තමන් වහන්සේගේ දිවේ මුළු මූණම වාගන්ට පුළුවන්. තමන්ගේ කම්පැතිවල තියෙන වෙනස මොකද්ද කියලා බලනකොට මේ කන් වලට ඇයෙන සෑම අවස්ථාවක් තුලින්ම උන්වහන්සේගේ සිත කැළඹෙන බව, වෛරය ඇති වෙන බව, ක්‍රෝධය ඇති වෙන බව, පලි ගැනීමේ අදහස් පාළ වෙන බව දැනගෙන උන්වහන්සේ මෛත්‍රිය වැඩුවා. තමන්ගේ දරුවා ඇදගෙන යනකොට, භාර්යාව ඇදගෙන යනකොට, වස්තු මිල මුදල් ඔක්කොම අරගෙන යනකොට, ඒ වෙස්සන්තර මාබෝසතාණන් වහන්සේ ඉවසීම වැඩුවා, කන්ති පාරමිතාව පරිපූර්ණ කළා, මෛත්‍රිය වැඩුවා. අන්න ඒ මෛත්‍රියේ තරම මේ කන් වලට ඇයෙන ඇයෙන සරේ ಗುಣධර්ම වඩපු නිසා මේ කන් දෙක මෛත්‍රියෙන් පිරීලා Tamanගේ උරපත්තට වැදෙන තරම් මේ කම්පැති දෙක කැඩිලා එල්ලෙනවා. මේ ඇස් දෙක බලන කිසිම කෙනෙකුට මේ ලෝකේ තරාවක් ඇති වෙන්නේ එහෙනම් උන්වහන්සේ මේ ලෝකේ බෝධිසත්ව කාලයේදී කිසිම නාමයක් රූපයක් තරයෙන් द्वේෂයෙන් දැකලා නැහැ. තථාගතයන් වහන්සේගේ ඇස් දෙක දැකලා අමනාප වෙච්ච කෙනෙක් තරහා ගිය කෙනෙක් වෛරය ඇති වෙච්ච එක නේ මේ ලෝකයේ කිසිම තැනක නැහැ. කිසිම කුරා කුඹයකට එහෙම එකක් වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ යම්කිසි සත්‍යයක් දිහා බලනකොට රාපොප්පෝ නාලාගිරි ඇතා වුණා දනගාල වඳිනවා ඒතුවේ ඇස් දෙක දැක්කාම ඒ සතාට හිතෙන අනේ මෙච්චර අහිංසක මේ වගේ බෝධිසත්වයකට මම කොහොමද මේක කරන්නේ මම උන්වහන්සේගේ අබමල් රේණුවකටවත් මොකවත් කරන්නේ නාලාගිරි ඇතා බෙරියන් දිලා කෑ ගාලා දනගාල වඳිනවා බලන්න මේ සෑම ಗುಣධර්මයක්ම මේ අටලෝ දාම මේ ආයතන වලින් පුරපු නිසා ඒ සත්පුරුෂ ಗುಣධර්ම බෝධිසත්ත්ව කාලේ ඉඳලා වඩපු නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අපි සියලෝ දෙනාටම මේ ශාසනයත් මේ ශාසනේ චතුරාර්ය සත්‍ය ධර්මයත් අපට දායාද වුණා. එහෙනම් මේ ප්‍රශංසාවට පත් කරන්නේ කොහොමද මේ නාසය කියලා කිව්වම මේ ගන්ධය තුලින් ಗುಣධර්ම වඩන්න මේ නාසයේ තියෙන දිග මේ නාසයේ සිවුරු මේ එනම් මේ සිදුරු වලින් මේ නාසයේ මැද තියෙන ඒ නාරටිය ඇදිලා තියෙන ක්‍රමවේදය දිහා බැලුවාම මේ නාසයෙන් අනවශ්‍ය දෙයක් කරලා නැහැ. කෙලි ඉටගෙන බැලුවාම ඒ නාසයේ සිදුරු දෙක ඕනම කෙනෙකුට පේනවා. එනම් විවෘතව තමයි මේ හැම දෙයක්ම කරලා තින්නේ. ඉතේ එකක් පියාගෙන නාසයෙන් එකක් කරලා නැහැ. සෑම භවයකම ආනාපාන සතිය වැඩුවා සිදුවත් කුමාර කාලේ පුංචි කාලෙම ඇවිද ගන්නවා හරියට බැරි කාලේ ආනාපාන සතියේ ධානයකට සමවැදුනා. එන අපේ ජීවිතවල අපට මේ නාසය ඇස දිව කන කියන ආයතන ගත්තාම හොඳ දෙයක් කිව්වත් අපට තේරෙන්නේ අනවශ්‍ය දෙයක්. මේ මිනිසයා කවුද මට උපදෙස් දෙන්න? මේ මිනිසයා ආවා මාව හදන්න. බලන්න ඒ හොඳ දේ පවා එයාට වෙන එකක් නෑයිලා තියෙන්නේ. තව ටිකක් කන්න තව ටිකක් කන්න කියලා මෛත්‍රියෙන් බෙදනකොට බත් මුට්ටිය පොලේ ගන්නවා. මිනිස්සෙකුට කන්න පුළුවන් තරමට වඩා දෙන්නේ ඇයි කියලා තරහාගෙන් බනිනවා. බත් අඩුවෙන් දුන්නාම තරහා යනවා. ඔයා ඊතුවද මම බල්ලෙක් කියලා මේ බත් පොඩ්ඩ කන්න මම මේ ඉන්නේ කියලා තරහා වෙලා යනවා. වැඩිපුර දුන්නාම මා මරන්නද බත් බෙදුවේ කියලා ඒත් එතකොටත් තරහා වෙනවා. දැන් උපාසක මෑණියෝ කල්පනා කරනවා අඩුවෙන් බෙදලා මං ගුටි කෑවා. වැඩියෙන් බෙදලා ගුටි කෑවා. හොඳම වැඩේ බඩු ටික අරගෙන අම්මලා ගෙදර යන එක. ඇයි නිකන් හිටියත් ගුටි කනවනේ බෙදුවේ නැහැ කියලා. එතකොට එක්ක ඔයා මැරෙන්න ඕනේ නැත්නම් වීගිය ඇරලා ගෙදර යන්න ඕනේ. එහෙනම් බලන්න අපේ ආයතනවල තියෙන අඩු අපි තුන්තරා බෝධියකින් එකක් පතාගෙන මේ ලෝකෙට ආවනම් කො මේ අඩු මොකවත් ඇදිලා නැහනේ. එහෙනම් අපේ ජීවිතේ වැඩිපුර හම්බුණා නම් කෑම අරගෙන ඉතුරු ටික ඉතුරු කරනවා. අඩුවෙන් හම්බුණා නම් අනුකම්පාවෙන් තව ටිකක් ඉල්ලා ගන්නවා. ප්‍රශ්නේ විසඳුණා. මේ අත්දැකීම අපට නැහැ. මේ බුද්ධිය අපට නැහැ. අපි හිතන්නේ එයා පරචිත්ත විඥාන ඥාණයෙන් මගේ බඩට ඇතුල් වෙලා බඩේ තියෙන අඟල් ගන්න වර්ග අඟල් ගන්න හරියට මැනලා ඒකට කොටන්න පුළුවන් බත් ප්‍රමාණය හරියට කිරලා දෙන්න ඕනේ. බත් ඇටයක් හරි වැඩි වුණොත් මුට්ටිය පොලේ ගැව්වා. දැන් මේ විදිහට කොහොමද අපේ ජීවිතයක් ගත කරන්න පුළුවන්? ශාසනය වුණත්, gedara වුණත් කවදාවත් මේ මානසිකත්වය තුළ කවදාවත් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශංසාවට පත් කරන්න ඕනේ මේ චරිතය. සෑම ඉරියව්වක්ම ප්‍රශංසාවක් වෙන්න ඕනේ ලෝකෝත්තර ආශිර්වාදයක් වෙන්න ඕනේ එහෙනම් මේවා වඩනවා කියන්නේ ಗುಣධර්ම වඩනවා අද නම් ටිකක් අඩුවෙන් බෙදුවා කමක් නැද්ද කොච්චර හොඳයිද ඇයි ඉවර වෙලා තව ටිකක් ඉල්ලා ගන්න පුළුවන් ඉල්ලා ගන්න යාචනය කරන මානසිකත්වය මට අදා ගන්න පුළුවන් කවදාවත් මං ඉල්ලලා කාලා නැහැ ඉල්ලලා කන්න පුරුදු වෙන්න මට අද අවස්ථාවක් ලැබුණා කවදාද දවසක මාන වුණොත් මට ඉල්ලාගෙන කන්න පුළුවන් පිණ්ඩපාත යන්න පුළුවන් අද මං ගෙදර ඉඳලා මේක මං පුරුදු කරනවා කිව්වම ගෙදර කට්ටිය බලන බලන්නකෝ බත් ටික අඩුවෙන් බෙදුවාම ඒකට යා දකින්න ධර්මය මේ තරම් ලස්සන චරිතයක් මට අම්බෙලා තිනවා දුක සැප බෙදා ගන්න එහෙනම් අපේ ජීවිත ගොඩාක් සාර්ථකයි. ඇයි මේ පෞල් ජීවිතවල සාර්ථකත්වය ගැන අපි කතා කරන්නේ මේ ප්‍රශංසනීය පැත්ත කතා කරන්නේ මේ ශාසනයේ කෝටි 800ක් ඉන්නවා මිනිස්සු අද වර්තමානයේ සෑම ජනයාම බෞද්ධයෙක් වෙලා හැමෝම මේ සසුන්ගත වෙලා මාන වුණොත් දැන් දන් වෙන්න වෙන්නේ ආම්දුරවන්ට උයා ගන්න වෙන්නේ මේ වෙල්වල වැඩ කරන්න වෙන්නේ ආම්දුරවන්ට ඇයි ආහාර තම තමන්ටම නිෂ්පාදනය කරගන්න සිද්ධ වෙනවා එහෙනම් අපට ගී මට්ටම් වලින් නිවන් දකින්න පුළුවන් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් එහෙනම් ඒක දකින්න ක්‍රමවේදය ඒ චර්යාව කියා දීම සංඝයාගේ යුතුයකමක් වගකීමක් එහෙනම් මේ පින්වතුන් සසුන්ගත වෙලා මේ මාර්ගයේ වඩලා නිවන් දකින්න කැමතිනම් ඒක ගොඩාක් ශ්‍රේෂ්ඨ ගුණාංගයක් Tamanට එහෙම කරන්න බෑ මානසිකත්වේ නැත්තම් gedara ඉඳලා rahat වෙන්න මේ පාරමිතාව පුරන්න මේ අඩුපාඩු හදන්න ඒක ඊට වඩා ලොකු ශ්‍රේෂ්ඨත්වයක් එහෙනම් අපේ කය කියන ආයතනය අද ගොඩාක් නිന്ദා සාගතයි ඇයි මේක ස්පර්ශය කියන පස්ස වේදනාවට අපි ගොඩාක් කැමතියි ආංකාරයෙන් උඩඟුවේ මාන්නෙන් අපි ඇසිරෙනවා කාටවත් අපි කීකරු වෙන්න ඊතු ආකාරකමින් වැඩ කරනවා පස්සේ කල්පනා කරන මගේ ඊතුවක්කාරකමටයි මේ ඔක්කොම දේවල් උනේ. අද මට කාත් කවුරුත් නෑ තනි වෙලා. මගේ මිත්‍රයෝ පලා ගියා. දෙමව්පියෝ මාව අත්හැරලා ගියා. මගේ දරුවා මට නෑ ඔක්කොම මගේ ඊතුවක්කාරකම මගේ ආංකාරයේ උඩඟුව බලන්න චර්යාව මේ ලෝකේ අපිව විනාශ කරන ඇති. එහෙනම් කායික චර්යාව ගැන පරිස්සම් වෙන්න යටහත්පත් වෙන්න බගෑපත් වෙන්න කීකරු වෙන්න සියලෝම දෙනාට ඇවුම්කන් දෙන්න මේ ගුණාංග අදන්න පුළුවන් අනේ අහිංසක උපාසක මාත්‍යා බලන්න කය ප්‍රශංසාවටපත් වෙනවා. හරි කීකරු චරිතයක් අන්න බලන්න කය ප්‍රශංසාවටපත් වෙනවා. එයා වගේ යටාත්පාත් කමක් කාටවත් මම දැකලා නැහැ. ගොඩාක් යටාත්පාත් උපාසක මාත්‍යෙයි අන්න කය ප්‍රශංසාවටපත් වෙනවා. මොනවා කිව්වා තිනා වෙච්ච ගමම්මයි කවදාව තමනාප වෙන්නේ බලන්න සිනාව කියන චර්යාව ප්‍රශංසාවටපත් කරන්නටි එහෙනම් අද මිනිස්සු අපට ප්‍රශංසා දෙන්නේ කියන්නේ මේ කය තාම ප්‍රශංසාවට භාජනය වෙලා නැහැ. ප්‍රශංසාවටපත් වෙලා නැහැ. ඒ නිසා ප්‍රශංසාව ලැබෙන්නේ අනේ හොඳ ගුණයාපත් ආම්ද්‍රුව කියලා අපි කියනවා. අනේ ආම්ද්‍රුවන්ගේ නම් ගුණ නැහැ. එහෙම ගී කට්ටිය කියනවා අපි ආලා තියෙනවා. එතනදී මොකද්ද කියන්නේ මේ ආයතන අය ප්‍රශංසාවටපත් කරන්න ලෝකෝත්තර කමඨාන පරිපූර්ණ කළා නැහැ වඩලා නැහැ මේ ප්‍රශ්නය අපටත් තියෙනවා හේතුව අපේ ජීවිතවල අඩුපාඩු අපි දන්නවා එහෙනම් අදින් පස්සේ මේක වෙන්න බෑ මේ කමඨාන මේ පින්වතුන් හොඳට ශ්‍රවණය කළා මේ කමඨානේ යථාර්ථය හොඳට ආගත්තා අපේ කමඨාන් වලින් අපි මේ වඩන ಗುಣධර්ම වල විශේෂත්වය සෑම උපමාවකින් උදාහරණයකින් අවබෝධ කරගත්තා. එහෙනම් අද ඉඳලා කියන්න බෑ මට නිന്ദා තියෙනවා කියලා. අද ඉඳලා කියන්න ඕනේ හැම කෙනා මට ප්‍රශංසා කරනවා. ඇයි මේ ඇස් වලින් කන් වලින් නාසයෙන් දිවෙන් සමෙන් අපි කරන්නා වූ සෑම ක්‍රියාවක්ම ලෝකෝත්තරණං අලෝභ අද්වේෂ අමෝහ විරාගණං ඒ කාන්ත වශයෙන්ම මිනිස්සු සාදුකාර දෙනවා අපේ ඇසිරින් රටාව දිහා බලලා. තවත් හොඳ විශේෂ ආයතනයක් තියෙනවා. ඒක තමයි අපේ සිත. චේතනාම් භික්කවේ කම්මං වදාමි මේ සිතේ සිතවිලි මුල් වෙලා තමයි මේ ලෝකේ සෑම කර්මයක්ම නිර්මාණය වෙන්නේ. එහෙනම් අපේ සිත නිර්මාණය කරන සිටිවිලි නේද වචන බවට ක්‍රියා බවට පත් වෙන්නේ. එහෙනම් මේ සිත ප්‍රශංසාවට පත් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ විතරක් නිතර නිතර මෙනෙහි වන සාකච්ඡා කරන ශ්‍රවණය කරන මට්ටම සකසන්න ඕනේ. ලෝකෝත්තර සිතක් වෙන්න ඕනේ. එතකොට තමයි ලෝකෝත්තර වචන කියවෙන්නේ. ලෝකෝත්තර ඇසිරීමක් අපේ චර්යාව තුළින් මතුවෙන්නේ. එහෙනම් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන මේ ගාථාව තුල අපි පුට්ටස්ස ලෝක ධම්මේ කියන එක විතරයි ගත්තේ. ඒ ගාථා රත්නය තුල මේ අතරවෙනි ලෝක ධර්මය කියලා කියන මේ ප්‍රශංසාව කියලා බලනකොට මේ ගාථාව තුල ඒ ගාථාව ඇතුලේ තියෙන ධර්මයෙන් ඒ ගාථාවේ අභ්‍යන්තර වෙච්ච අනුගත වෙච්ච ධර්මයෙන් එක කාරණාවක් ගත්තාම අපට පිරිණිවෙනකම්ම ඒ ගාතාව ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් බලන්න මේ ප්‍රශංසාවට වැඩ කරනකොට අපි ඉස්සෙල්ලාම නින්දාවෙන් සකු르දාගාමි මාර්ගයට වැටුණා. දැන් මේ ප්‍රශංසාවට වැඩ කරනවා කියලා කියන්නේ එයා ආයතන අයෙම කුසල් වඩනවා. ආයතන අයෙම භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. ආයතන අයම චිත්තානුපස්සනාව වඩනවා. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම සකු르දාගාමි ඵලයටපත් වෙනවා මේ කමඨාන වඩන කෙනා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අසකන දිවනාසය සමසිතෙන් ප්‍රශංසාවට වැඩ කරන කෙනා සකු르දාගාමි ඵලයටපත් වෙනවා. බැරි වෙලාවත් මේ ප්‍රශංසාවටපත් කරන චර්යාවේ යෙදෙනකොට එයා චිත්තානුපස්සනාවත් එකට එකතු කරලා වැඩුවොත් ඒ කියන්නේ ප්‍රශංසනීය ಗುಣධර්ම වඩන ගමන් ඒකත් එක්ක චිත්තානුපස්සනා වැඩුවොත් එයා අනාගාමි බවටපත් වෙනවා. හේතුව අපි චිත්තානුපස්සනාව වඩන්න වඩන්න සීය ඇති වෙනවා. මහාන්‍ය අතුරුදාන් වෙනවා. අභිනන්දන සූත්‍රයේ සංයුත්ත නිකායේ භාග්‍යතුන් වහන්සේ පොරොන්දු වෙනවා. මාන්නය නැති කරොත්, ලෝභය නැති කරොත්, ద్వේෂය නැති කරොත් ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලයටපත් වෙන බව මානනී මං අප වෙනවයි කියලා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට වෙනුවෙන් අප වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් පොරොන්දුවක් දීලා අපයක් වෙනවයි කියලා කියන්නේ ඒ කාන්ත වශයෙන්ම ලෝභ දේශ මොහ වලින් එකක් නැති කරොත් අනාගාමි වෙනවා වෙනවාමයි. එහෙනම් අපේ ජීවිතය තුළ මේ සකු르දාගාමි ඵලයට අදාළ අසකන දිවනාසය සමසිතෙන් ප්‍රශංසාවට අදාළ ಗುಣධර්ම වඩනකොට නැවත නැවත අපි සත්පුරුෂ චර්යාවේ යෙදෙනකොට මේක චිත්තානුපස්සනාව වෙනකොට තරහා ඇති වෙනකොටම දන්නවා තරහා ඇති වෙච්ච බව තරහා ඇති වෙන්නේ ලෝභය ඇති වෙනකොට දන්නවා ලෝභය ඇති වුණ බව ලෝභය ඇති වෙන්නේ මාන්නය ඇති වෙනකොටම දන්නවා මාන්නය ඇති වුණ බව මාන්නය අතුරුදාන් වෙලා ප්‍රඥාව පාළ වෙනවා ඒ කියන්නේ සකු르දාගාමි වෙන්න වැඩ කරා දන්නේම නැ අනාගාමි වෙලා නැවතුණා එහෙනම් මේ පුට්ටස්ස ලෝක ධම්මේ ඊ චිත්තං යසන කම්පති මොකද්ද මේ චිත්තං යසන කම්පති කියන්නේ මේ ආයතන අයතුලින් ප්‍රශංසාව කියන ධර්මයේ වඩනකොට සිත කම්පණයටපත් වෙන්න බෑ අපේ ඇස නාම රූප ධර්මයන් එක්ක ප්‍රශංසනීය ධර්මයන් එක්ක කටයුතු කරනකොට කම්පණයටපත් වෙන්න බෑ ඒ මොන ධර්මයට ඇලිලා ඒ ධර්මයට එයා මෝහ වෙලා මුලා වෙලා ඒ ධර්මයේ द्वේෂයටපත් කරගෙන ඇයි මේක මං විතරයි දන්නේ මම වෙන කාටවත් දෙන්නේ නැහැ. එයා द्वේෂයක් වඩනවා. මාන්නයක් වඩනවා. කිසිම කෙනෙකුට පීඩ වෙන්නේ අකරුණාවන්තකමක්, දයා විරහිතකමක් එයා ප්‍රගුණ කරනවා. කල්පනා කරලා බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස්වලට ගෝචර වෙන නාම රූප ධර්ම වලින් අපේ සංසාර විමුක්තියට ප්‍රශංසනීය දේවල් ලෝකෝත්තර ආර්ය චර්යාවේ යෙදෙනකොට සිත කම්පණයටපත් වෙන්නේ දෙන්න එපා. චිත්තං යසන කම්පති සිත කම්පණය නොවි පරිසම් කරගන්න. කනට ඇයෙන හැම දෙයක් තුළම සිත කම්පණයටපත් වෙන්න දෙන්න එපා. සිත කම්පණයෙන් පරිසම් කරගන්න. කතා කරන සෑම අවස්ථාව තුළම මාව අමතක කරගෙන ගොඩාක් කැළඹිලා සමාජය අමතක වෙලා සංඝය අමතක වෙලා උඩ පැන පැන කුණුවarp කියනවා නම් අන්න සිත කම්පණයටපත් වෙලා කම්පාව කියලා කියන්නේ හැමදේම අමතක වෙච්ච ස්වභාවය. එහෙනම් අපි කතා කරනකොට කම්පනයක් නැති සී අපි තුල තියෙන්න ඕනේ සංගයා වැඩ ඉන්නවා උපාසක මෑණියෝ පියානෝ සිල් අරගෙන ඉන්නවා දායකයෝ බණ අහනවා මං එනම් ප්‍රශ්නයක් ආන්න යන්නේ එහෙනම් මේ ප්‍රශ්නේදී සංගයාට අගෞරවයක් වෙන්න බෑ මට නින්දාවක් ඇති වෙන්න බෑ මට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ ලෝකෝත්තරව හැමෝටම මේකෙන් වැඩක් ගන්න පුළුවන් ලෝකෝත්තර කාරණාවක් වෙන්න ඕනේ කියලා එයා පරිස්සමෙන් කටයුතු කරනවා නම් එයා තරම් මේ ලෝකයේ ಗುಣධර්ම වඩන කෙනෙක් නෑ එහෙනම් අපි දැක්කා අපේ ආයතන වලින් අපි අවශ්‍ය කටයුතු කරගන්න ඕනේ කියන එක මොකද්ද මේ කතා කරන වචනය තුලින් සිත කම්පණයටපත් කරන්න සිත සෑල්ලුව මුරුදුව තියාගන්නවා අරණියමෙත් සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සක්කෝ උජූච සූජූච සුවචෝ තස්ස මුදු අනතිමානී එනම් මේ සිත මුරුදුව තබා ගන්නවා ඒ සිත ගොඩාක් යාපත්ව තබා ගන්නවා නියතමානීව තබා ගන්නවා ඍජුව තබා ගන්නවා අවංකව තබා ගන්නවා වඩා තවංකව තබා ගන්නවා එහෙනම් මේ හැම කාරණාවක්ම කියන්නේ මේ අටලෝ ධාම තුලින් අපට සංසාර විමුක්තිය සරලසා ගන්න එක එහෙනම් අද හිඳලා අපි අපේ වචන තුලින් සිත කම්පණයටපත් නොකරමු. ගන්ධය තුලින් අපේ සිත කම්පණයටපත් නොකරමු. අපේ චර්යාව තුළින් සිත කම්පණයටපත් නොකරමු. අපේ සිතවිලි වලින් ඇතිවෙනා වූ ලෝභ දේශ මොහ රාග වෛර වලින් අපේ සිත කම්පණයටපත් නොකරමු. එහෙනම් මේ විදියට මේ අටලෝ දාමේ ප්‍රශංසාව කියන ධර්මය අපි ලෝකෝත්තර කමඨාණ කරගෙන භාවනාවක් කරගෙන නිවන් මාර්ගයක් කරගෙන වඩන්න පුළුවන් නම් කමඨාන් කරන්න පුළුවන් නම් මේ ලබාපු මිනිසත් භවය ඒකාන්ත වශයෙන්ම අවසාන භවය බවට පත් වෙනවා මේ අටලෝ දාමේ ප්‍රශංසාව කියන දාම අපගේ ජීවිතයේ අවසාන ධර්ම දේශනාව බවට පත් වෙනවා හේතුව මේක නිමා වුණාම යට බන වැඩක් නෑ එයා රාත් වෙලා හේතුව මාන්නේ නැති කලාම වැඩ නිමා කලාම යට සසරක් නෑ ඉපදීමක් නෑ කර්මය නැවතිලා අඟුලිමාලත් නැවතුණා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේත් නැවතුණා අද මේ ධර්මයේ ශ්‍රවණය කරලා අපිත් නැවතුණා එහෙනම් නැවතිච්ච කෙනා අරියත් බෝධියටපත් වෙලා එහෙනම් මේ ප්‍රශංසනීය ධර්මය මේ ප්‍රශංසාව දිනු කරන ආයතන ආයතල ප්‍රශංසාව කමඨාණක් වශයෙන් වඩන මේ කමඨාන් ධර්මය අපේ ජීවිතයේ අවසාන කමඨාන අවසාන ධර්ම දේශනාව අවසාන බුද්ධානුශාසනාව එහෙනම් මේක අපේ සිත්වල නිදන්ගත කරගෙන bitter වී වශයෙන් වපුරගෙන නැවත නැවත මෙනෙහි කරමු නැවත නැවත ප්‍රගුණ කරමු මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම පිරිනිවෙන්න අපගේ පරිණිරවාණයට අවශ්‍ය කටයුතු කරගනිමු කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි